नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते Thank you. සතරගතන දෙන්නේ සිස්ටම්. රක්ක ආසන්න යනකොට කිසිවක් නිදින්නේ ප්‍රත්‍යයන් දෙන්නේ ප්‍රයත්න දෙන්නේ ආයතන දෙලා කුසලයේ ආකාරයට කුසලයේ විපාක විපාක කුසලයේ barang seperti sah jika jangan ini harus berdasar praktek Nah, habis tarekat mungkin akibat tarekat mewajibkan ආනිසුගතිය විශ්වය දෙමෝසයි රූපාවචර කුසලය රූපී අතිලෝක වාස්තේ අරූපාවචර කුසලය අරූප භූමි සතරේ විපාක යෙදෙන විපාක උපදින ඒ ඉනකේ අකුසලය දැන් ඒ විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්මයේ සතරවදාරුන් කියලා అకుశలవై కామావగ్రకుశలవై రూపావగ్రకుశలవై అవిభావగ్రకుశలవై અને આપણી અકુશલવાઈ કેવી રીતે શીખવા સ્વયં કિરણને અકુશાંશિક દોષ કામાવચર કુશલય શીખવા સ્વયં હટાય રૂપાવચર કુશલય શીખવા સ્વયં હટાય અરૂપાવચર કુશલય શીખવા સ્વયં હટાય એટલે અકુશાલ કામાવચર કુશાલ રૂપાવચર કુશાલ અરૂપાવચર કુશાલ કે નિવા પીડી બાંધે ඒ විදිහටයි දක්වා තිබෙන්නේ. ඊළඟට එයින් අකුසලයේ ගැන බලමු කොට සාකච්ඡා කරමු. අකුසලය කියන්නේ කුසලයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය. අකුසල කියන වචනය අටුවාවලින් තෝරනවා. බලමු කොට කුසලය ගැන කියනවා. කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති සලයන්ති සම්පෙන්ති විද්ධාන්ති කුසලා මේ කුසලාපි අකුසලාපි ඒ වචන වශයෙන් වචනාර්ථ වශයෙන් ගන්න විට ඒ තේරුම වන්නේ කුසල් වන්නේ අකුසල් කියලා. නමුත් ඒ තේරුම ගන්නට නෙවෙයි ඒ විකාර කරපිටන්නේ. කුසල් වන්නේ අකුසල් කියවම විපාකත් කුසල් නෙවෙයි. ක්‍රියා කුසල් නෙවෙයි. ඉතින් එහෙනම් ඒවා කොහොම අකුසල් වෙන්නට ඕන. එහෙම නෙවෙයි. කුසලයන්ට විරුද්ධ ස්වභාවය. ඒකයි අකුසල් කියන්නේ. ඒ කුසලයන්ට ප්‍රතිවිරුද්ධ ස්වභාවය යොමු අකුසල මන්දී. අනේ අකුසලය ඒ සිදු කෙරෙන ద్వාරයන්ගේ වශයෙන් තුනකට බෙදා දක්වනවා කාය කම්ම වචී කම්ම මනෝ කම්ම අකුසල කාය කර්ම ඒ නිසා අකුසලය පිළිබඳ වූ කාය කර්මය අකුසල කාය කර්මය අකුසල වචී කර්මය, අකුසල මනෝ කර්මය කියලා ඒ කර්මද්වාර කර්මද්වාර කියන විට කර්මද්වාර තුනක් ලැබෙනවා. කර්මය සිදු කෙරෙන දොරට. ඒ වශයෙන් ඒ කර තුනක් දක්වනවා. ඒ කාය කර්මද්වාරය, වාක් කර්මද්වාරය, මනෝ කර්මද්වාරය. කාය වාක් මනෝ කාය කර්මද්වාරයේ කියන්නේ එක්තරා රූප ධර්මයකට ඒ කාය කියන වචනය සාමාන්‍යයෙන් යොදා කියන බව අපට කියන්නේ මේ ශරීරය කාය කියන්නේ නම් ශරීරේම පමණක් දැක්වීම නෙවෙයි ඇතැම් තැන්වලදී චෛතසික ධර්ම සමූහයක් කාය කියන නාමයෙන් දක්වනවා ඒ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදිතා චිත්ත මුදිතා කාය සම්මඤ්ඤතා චිත්ත සම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය යුක්තතා චිත්ත යුක්තතා කියන ඒ තැන්වල කාය කියන ඒ වචනයෙන් දැක්වෙන්නේ චෛතසික සමූහය වේදනා සංඥා සංකාර කියන ඒ ස්කන්ධ තුනට බෙදෙන චෛතසික සමූහයටමයි කාය කියන්නේ එතන දක්වා පිළිගන්න. මේ කාය රසපති ආදි වශයෙන් දැක්වෙන තැන කාය නාමයෙන් දක්වන්නේ ඒ චෛතසික සමූහය. මෙතන කායය කියන්නේ ඒ එක්තරා ධර්මයක්. ඒකට කියන්නේ කාය විඤ්ඤාති කියලා. කාය කර්ම ద్వාරයේ කියන තැන ඒ කාය කියන්නේ දෘතු වශයෙන් කායද්්වාරය කියලා කියන්නේ. එතන කායද්්වාරය කියන්නේ කාය විඤ්ඤාතිය. වාග්්වාරය වචීද්්වාරය කියන්නේ වචී විඤ්ඤාතිය. ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන මේ දෙක පිළිබඳව විස්තරයක් අප ඉගෙන ගන්නේ රූපකාණ්ඩයෙන්. ඒ සිතින් උපදිනා උපදන රූප අතුරෙන් දෙකක් තමයි කාය විඤ්ඤාතියයි වචී විඤ්ඤාතියයි. ඒ කාය විඤ්ඤාතිය කාය කර්ම සිදු කිරීම සඳහා දොරටුවයි. එනිසා ඊට කාය ద్వාරය ඒ වචී විඤ්ඤාතිය කියන එක වාක් කර්ම සිදු කිරීමේ ద్వාරය. එනිසා ඒට වචී ద్వාරය කියලා තවත් කාය ద్వාරයක් කියන එකක් අප ඉගෙනගෙන තිබෙනවා නේද? දැනගු අප ඉගෙනගෙන තිබෙනවා කාය ద్వාර කියන්නේ. දැන් සිත් හට ගන්නා ద్వාර. සයක් ඉගෙනගත් අවස්ථාවේදී අපි කාය ద్వාරයේ කියලත් එකක් දැනගත්තා. ඒ කාය ద్వාරයක් දැනගත්තා කාය ద్వාරික සිත් දැනගත්තා. චිත වීති පිළිබඳව කතා කරන විට. එතන කාය ద్వාරයේ කීවේ කාය ප්‍රසාදේත. කාය ద్వාරයේ කියලා කිව්වේ ඒ කාය ප්‍රසාද සංඛ්‍යාත කාය ద్వාරය යේ විද්වාරෙහි හටගන්නා සිත්වලට කායද්වාරික සිත්යයි ඒ එතන කායද්වාරයේ කිවේ විඥානද්වාරය. ආ විඥාන කියන සිත් හටගන්නා දොරටුවක් ඇටියටගෙන ඒ කාය ප්‍රසාදය කායද්වාර කියන නාමයෙන් දක්වනවා. ඒ නෙවෙයි මෙතන කායද්වාරය කියන්නේ. මෙතන ඒ කර්ම කතාවේදී කායද්වාරය කියන්නේ කාය විඥානය. කාය විඤ්ඤාතිය කියන එක සිතින් උපදවන රූපයක්. සිත නිසා සිතින් උපදන රූපයක්. ඒ වචී ద్వාරයේ කියන ඒ වාග් ద్వාරයත් සිතින් උපදන රූපයක් වන වචී විඤ්ඤාතිය. ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන මේ දෙක ගැන අපට රූපකාණ්ඩයේදී කරුණු ඉගෙන ගන්නට ලැබෙනවා. එතෙක් අප දැනගත යුතු වෙන්නේ මෙහිදී කාය විඤ්ඤාතියයි කියන්නේ කාය ප්‍රසාදයට නොවන බව. කාය විඤ්ඤාතියයි කියන්නේ කාය සිතින් උපදවන එක්තරා රූපයක් බව. දැන් දැන් අපට යම් කිසිවක් ගන්නට සිතුනොත් එනේ අපි අකින් යමක් ගන්නට ඒ සිත ගැනීමේ ක්‍රියාව එහෙම පිටින්ම කිරීමෙහි සම බවක් සිතට නැහැ ඒ ගැනීමේ චේතනාව සිතේ හටගන්නවා. ඒ හටගත්තම ඒ ගැනීම ක්‍රියාව සිදු කිරීම වශයෙන් මේ රූප කයයි ක්‍රියා කරන්නේ. ශරීරේ රූප කය ක්‍රියා කරනවා. ඒ රූප කය ක්‍රියා කිරීම වශයෙන් ඒ ඒ ගන්නට බලාපොරොත්තු වන දේවත ශරීරය නැත්නම් අසය හෝ ඒ විද්‍යාවයක් යොමු වීම ඒ ඇලීම ඊළඟට වෙතට ගැනීම කියන තුනනේ අර චේතනාව සහිත වූ ස්ථිතින් උපදවන මේ කාය විඤ්ඤාතියයි කියන රූපය නිසා ඒ කාය විඤ්ඤාතියයි කියන රූපයෙන් නැගෙන තැන් නම නමවල දිගහැරෙන තැන් දිගහැරන ඒ විදිහේ ක්‍රියාවන් සිදු කිරීමට එයයි ඉවහල්වා ඒක සිතින් උපදන සිත සමා සිතට සමාන ආයු කාලයක් ඇති රූපයක් හැටියටයි අභිධර්මයේ උගන්වන්නේ. සිත උපදිනකොටම ඉපද සිත නැති වෙනකොටම නැති වෙනවා. නමුත් ඒක ඇතිවන්නේ රූප කලාපයක එක රූපයක් හැටියට. කලාපය කියන්නේ රූප මිතිය. ඒ රූප මිතියක එක රූපයක් හැටියටයි විඤ්ඤාති රූපේ උපදින්නේ. ඒ රූප මිතියේ තිබෙන ඉතිරි රූප චිත්තක්ෂණ 17ක අවශ්‍ය ඇති රූප. ඒවා ඒ තමන්ට ආය කාලයේ පැවතයි විද්වන්නේ. නමුත් මේ විඤ්ඤාති රූපය සිත උපදිනකොටම ඉපද සිත නැති වෙනකොටම නැති වෙනවා. ඒ ඒ නැති වෙන්නේ ඒ කෙලියුතු මෙහෙයීම සිදු කොට. අර රූප පුඤ්ඤය ඒ කලාපගත රූප සියල්ලම ඒ සිතේ අදහස වූ පරිදි චේතනාවෙන් කරන්නට බලාපොරොත්තු වන දේ සිදු කිරීමට යෝග්‍ය වන පරිදි කය හසුරුවන தത്വයට මෙහෙ මේකොට මෙහෙවා ඒ රූපේ විරුද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට නිරන්තරයෙන් දැන් කෘත්‍යයක් සිදු කිරීමේදී උපදන ඒ සිත් එකක් නෙවෙයි මහත් රාශියක්. ඒ මහත් රාශියක් වූ සිත්වල උපදනා වූ චේතනාව කර්ම කොටගෙන ඒ චේතනා සහිත වූ සිතින් උපදවන චිත්තජ රූපේ කියන ඒවායේ එක රූපයක් හැටියට ඒ කාය විඤ්ඤාතිය උපදිනවා. ඒ කාය විඤ්ඤාතිය උපදින්නේ නැත්නම් අපට යන්න බෑ. මේ ඒ කියන්නේ ගමන් කිරීම කියන්නේ ඒ විඤ්ඤාති රූපේ නිසා සිදුවන ක්‍රියාවක්. ඒ අත්‍යසවීම මේ පහලට දැමීම ඇඟිලි දිගහැරීම ඇකිලීම ඔයාදී ඒ සියල්ලම සිදු කිරීමට ඒ විඤ්ඤාතියේ කියන රූපයයි කියනවා. එනිසා කාය ద్వාරයෙන් සිදු කරන. කියන්නේ කය මෙහෙවා කයින් සිදු කරන යම් අකුසල කර්මයක් සිදු කිරීමේදී සිතේ ඇතිවන චේතනාව හරි. එයාව දන්නවා අපි කියන කෙනෙකු සතෙකු මරන. ඒ සතා මැරීම තමාගේ අත අත ඒ සඳහා යොදවා ඒ සතාගේ ජීවිතය තුර කරනවා. ඒ සතාගේ ජීවිතය තුර කිරීමට නිකම් අත හොම තිබුණාට කෙරෙන්නේ නැහැ. සමහර විටක යම් කිසි ආයුධයක් අතින් අරගෙන ස්ථාප ගන්නට ඕනේ. එහෙම නැත්නම් සතාගේ දෙල්ල පිටකලා මරන්නට ඕනේ. ඒ විදිහේ යම් කිසිවක් කරලා ඒක කරන්නේ. අනේ ඒ සිදු කිරීමට කය දෙපිරි කීමේ ක්‍රියාව කරන්නට ඒ විදිහට කය සකස් වෙනවා. ඒ සකස් කිරීම විඤ්ඤාති රූපයෙන් සිදු කරන දෙයක්. නැත්නම් පටවි ධාතුව එහෙම එකක් කරන එකක් නෙවෙයි. ඒ පට තේජ ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව ඒ තවත් ඒ සමග උපදින අනිත් වර්ණ ගන්ධ රස ඕජාදී රූප ඒ සියලුම රූප කුණ්ඩය මේ මේ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි මෙහෙයවන ස්වභාවය ඇත්තේ ඒ විඤ්ඤාති රූපේ ඒ නිසා තමයි ඒකට කායද්්වාරය කියන්නේ ඒ විඤ්ඤාති රූපේ නූපදින්නට ඒ ක්‍රියාව සිදු කරන්නට බෑ නිසා ඒ විඤ්ඤාති රූපයේ ඇතිවීම හිත කොටගෙන තමයි ඒ ක්‍රියාව ඒ වූ පරිදි සිදු කළ හැකි වන්නේ. ඒ නිසා සිතේ ඇති වුණාට මේ සබමරීමේ චේතනාව ඒක සිත පිළිබඳ උදාහරණයක් නේ චේතනාව. ඒ චේතනාව පරිදි මේ මරණය සිදු කිරීම වන්නේ නැහැ. කයින් ඒ මරණය සිදුවන ආකාරයට ඒ ඒ ක්‍රියාව සිදු නොකළොත් අනේ ඒ ක්‍රියාව සිදු කිරීමට උපයෝගී වෙන කාය විඤ්ඤාතිය ඒ නිසා දක්වනවා ඒ කාය ద్వාරය නැත්නම් කාය කර්ම ద్వාරය ඒ කාය කර්ම ద్వාරය වූ කාය විඤ්ඤාතිය විඤ්ඤාතිය <clears throat> නිසා තමයි ඒ ඒ ක්‍රියාවේ එලෙස සිදු වෙන්නේ අනේ ඒ නිසා ඒකට මේ දැන් කලේ අකුසල කර්මය ඒ අකුසල කර්මයේ සිදු කිරීම වශයෙන් ඒ ඒ චිත්තචෛතසික ධර්මයන් හටගත් කලෙහි එයට යෝග්‍ය වන පරිදි ක්‍රියාවට යෝග්‍ය වන පරිදි කය ඇතිරවීම සිදු කර කාය විඤ්ඤාතිය තම කාය ద్వාරය අනේ කාය ద్వාරයේ හටගත්ත කර්මය කාය කර්මය එනිසා ඒක අකුසල කාය කර්මයක්. එතකොට ප්‍රාණඝාතය කියන එක අකුසල කාය කර්මයක්. දැන් ඒ අකුසල කාය කර්මය කෙනෙකුගේ වචනයෙන්ද සිදු කරන්නට පුළුවන්. සාහට හරි නියම කරන. මේ සතාව මරන්න තියෙන්නේ. නැත්නම් ඒ මරීම මෙලෙස කරන්නටයි කියලා අන කරනවා. ඒ අන පරිදි ඒ සතාගේ ජීවිතය ඒ අන ලක්ෂණත්තා සිදු කරනවා නම් ඒ අන දුන්තනත්තාට අන දීමේදීම ප්‍රාණඝාත අකුසලය සිදු වෙනවා. ප්‍රාණඝාත අකුසලයේ සිදු වෙනවා. දැන් එතන ඒ ප්‍රාණඝාත අකුසලය කර්මයේ පැවතුනේ කායද්්වාරයේ නෙවෙයි. එතන පැවතුනේ වාග්්වාරයේ, වචීද්්වාරයේ. නම් ඒකට කියන්නේ නෑ වචී කර්මයක් කියලා. ප්‍රාණඝාතය කාය කර්මයක් නෑ. අන්න ඒක දැක්වීමට කියන්නේ කාය කාය විඤ්ඤාති සංඛාතේ කායද්්වාරේ බාහුල්‍ය උත්තිතෝ කාය සම්මන්නාන. එහෙමයි. කාය විඤ්ඤාතියයි කියන ලබන කායද්්වාරයේ බහුල වශයෙන් ඇතිවන බැවින් ඒක කාය කර්මයයි කියන ලබන. ඒකට ඒක වාග්්වාරයේ හටගත හැකි. නමුත් ඒකට කියන්නේ නැහැ වාග් කර්මයක් කියලා. අකුසල කාය කර්මය වාග්්වාරයේ හටගත්තා. දැන් අපිට පුළුවන් සොරකම් කිරීම කියන්නේ. ඒ සොරකම අපට කළ හැකි එහෙම නැත්නම් අපි තව කෙනෙකුට යොදවලා එයාට කියලා කරගත හැකි. දැන් ඒ සොරකම සිදුවෙතු එලෙස ඕ දෙදෙනාම සොරකම් කිරීමේ අකුසලයට අසු වෙනවා. ඒ ඒ සොරකම් කිරීමේ අකුසලය සොරකම කියන එක කාය කර්මය. අකුසල කාය කර්මය. නමුත් ඒ අකුසල කාය කර්මය සොරකම කළ තැනත්තාම කෙනෙකුගේ නියමයේ පරිදි ඒ සරකම සිදු කළේ තැනත්තාට එය කාය කර්මයක් වශයෙන් සිදුවන කාය ద్వාරෙහිම අද ගන්නා කර්මයක් ඇටියට සිදුවන අතර ඒ සරකම කරන්නට කියලා අනදුන්න තැනත්තාට විධාන කළ තැනත්තාට ඒ කාය කර්මයයි කියන සරකම් මේ සරකම් කිරීමේ අකුසලය ඇති වුණේ වාග් ద్వාරෙහි එතකොට වාග් ద్వාරෙහි හටගත්ත කාය කර්මයක් ඒක. ඒකද කියන්නේ නෑ වාක් කර්ම කියලා. ඒක කාය කර්ම. මොකද ඒ ద్వාරය බහුල වශයෙන් යම් ద్వාරයක නම් හටගන්නේ ඒ ඒ අකුසල ඒ ඒ වශයෙන් මේ අකුසල නම් කරන්නේ. ඒක කාය කර්ම. ඒ නිසායි සතුන් මරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය කියන මේ තුන අකුසල කාය කර්ම. බොරු කීම, කේලාම් කීම, පරස වචන කීම, හිස් වචන කතා කිරීම කියන මේවා අකුසල වාග් කර්ම. දැන් ඒ අකුසල වාග් කර්මයේ ගැතොත් අපි දුක් කියනවා. කෙනෙකුට දුක් කියන්නේ කියන එක වාග්ද්වාරයෙන් හටගන්නා අකුසල කර්මයක්. ඒ වාග්ද්වාරයෙන් හටගන්නා අකුසල කර්මය කියන්නේ ඒකාන්තයෙන්ම වාග්ද්වාරයෙන් හටගන්නවායි කියලා නියම කරන්නේ නැහැ. ඒ වාග්ද්වාරයෙහි බහුල වශයෙන් ඇතිවන කර්මයක්. දැන් කෙනෙකුට පුළුවන් බොරු ඕන තරම් ලියන්න. නේ. දැන් සමහරවිට කියනවා ඒකල හු වචනේ පාවිච්චි කළේ නැහැ. ඒ නමුත් ඒ ගුරු කීනේ කියන එක බහුල වශයෙන් ඇතිවන්නේ වාග්්වාරයෙන්. ඒ බැවින් ඒක අකුසල වාක් කර්මයක් කියලායි වෙන්කොට. නමුත් කෙනෙකුට ඒ කායද්්වාරයේද හට ගන්නට පුළුවන්. කායද්්වාරයේ හට ගන්න අවස්ථා තියෙනවා. දැන් වෙනකත් මේ ලියන එක නෙවෙයි. සමහර විට කෙනෙකුගෙන් තමා කළ දෙයක් පිළිබඳව අහනවා. තවත් කෙනෙක්. වරදක් වෙන්නට පුළුවන්. ඔබ මේ මේ වරද කළා නේද? ඔබ නේද මේක කැඩුවේ බින්දේ ආදිවස්. ඒතරත් කැඩුව බිඳුව බව ඇත්ත. නමුත් ඔහුට වමනා කරනවා කියන්නට Taman මේක කැඩෙන්නේ නැහැ බින්දෙත් නැහැ කියන. ඒ නිසා කට පාවිච්චි කරන්නේ නැතිව එයාට පුළුවන් හිත සලා කියන්නට. නෑ කියන්නේ. කියන්නේ. මේ කැඩියේ ඔබද කියලා. නෑ කියන්නේ. මේ කටින් කියන්නේ නැතුව හිතසල්. එතකොට තමා කීවේ තමා කරපු බව ඇත්ත නමුත් කීවේ බොරුවක්. ඒ බොරුව කීවේ කටින් නෙවේ. හිතසල්. දැන් එතකොට ඒ බොරු කීමේ අකුසලය කියන එක වාග්්වාරයේ බහුල වශයෙන් හට ගන්නා එක. මුද්දලයා. ඒ ඒ අවස්ථාවේදී සිදු කළේ කායද්්වාරකී. නමුත් ඒකට කියන්නේ නෑ කායද්්වාරික අකුසල කර්මයක් කියලා. ඒක කියන්නේම වාග් කර්මයක්. අකුසල වාග් කර්මයක්. අන්න ඒ විදිහට ඒ මේ මෙතන දක්වනවා කෙලෙද <clears throat> තත්ත අකුසලං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං චේති ඒ අකුසලය කාය කර්මය වාග් කර්මය මනක් කර්මය යයි කර්මද්වාර වශයෙන් කර්ණද්්වාරයන්ගේ වශයෙන් ත්‍රිධං හෝති දේවදෑවුන් වේ. තතං කෙසේද? දානාති පාතෝ අදින්නා දානං කාමේසු විචාචාරෝ චේති කාය විඤ්ඤාති සංඛාතේ කාය ద్వාරේ බාහුල්ල උත්තිතෝ කාය කම්මං නාම දානඝාතේ අලත්තා දානීය ආනමිච්ඡාචාරයේ කියන මේ කර්මයෝ කාය විඤ්ඤාතියයි කියනු ලබන කායද්්වාරයෙහි බහුල වශයෙන් ඇතිවන බැවින් කාය කර්ම නම් වේ. මේ බහුල වශයෙන් කියන එක මතක තියෙන්න ඕනේ. නැත්තම් කෙනෙක් කිව්වොත් එහෙම කියන්නේ නැතුව ඥානඝාතය, අදත්තාදානය, කාමවිචාචාරය යන මේ අකුසල කර්ම තුන කායද්්වාරයෙහි හටගන්නා කර්මයෝය. එබැවින් කාය කර්ම නම් වේ කියලා ඒකේ සම්පූර්ණයෙන් හරි නෑ. ඒකේ අඩුවක් තිබෙනවා ඒක. ඒ නිසා කියන්නට ඕනේ කාය විඤ්ඤාත්යයි කියන නැත්නම් කායද්්වාරෙහි බහුල වශයෙන් ඇති වෙන්නේ. ඒ බහුල වශයෙන් කියන වචනේ යෙදුවේ නැත්නම් ඒ උත්තරේ සම්පූර්ණ නෑ. බහුල වශයෙන්. හරියට කාමාවචර සිත්තේ කියන එක. කාමාවචර සිත්තේ කියන්නේ කෙනෙක්ගේ කාම භූමියෙහි ඇතිවන සිත් කාමාවචරයි කියලා ඒක ඒ උත්තරේ හරි නෑ. කාමාවචර සිත්ති කියන්නේ කාම භූමියෙහි බහුල වශයෙන් ඇතිවන සිත්. බොහෝ සෙයින් ඇතිවන සිත්. ඒක් නිසාද කාමාවචර සිත් රූප භූමියෙහි දිත් ඇතිවෙනවා. ඇතම් කාමාවචර සිත් රූපී භ්‍රමණයින්ටත් ඇති වෙනවා. උනට කුසල් සිත් උපදින්නේ. ක්‍රියා සිත් උපදින්නේ කාමාවචර. රාත්කම් වහන්සේලා ඒ ඊළඟට අරූප භූමියෙත් ඇති වෙනවා ඒ කාමාවචර. ඒ නිසා කියන්නට බෑ කාම භූමියේ පමණක් ඇතිවන සිත්ය කාමාවචර සිත්ය. ඒ නිසායි කියන්නේ කාම භූමියේ බොහෝ සෙයින් ඇතිවන්නා වූ පවතිනා වූ සිත් වලට කාමාවචර සිත්. යන්නේ ඒකට. ඒ වගේ කායද්්වාරයයි කියන නැත්නම් කාය විඤ්ඤාතියයි කියන කායද්්වාරයයි බහුල වශයෙන් ඇතිවන්නා වූ අකුසල කර්මවලට කාය කර්මයි ඉතින් ඒවා තුනක්. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපෝ චේති. වචී විඤ්ඤාති සංඛාතේ වචී ద్వාරේ බාහුල රුද්ධිතෝ වචී කම්මන්නා. මුසාවාදය කියන බොරු කීම, පිසුනා වාචය කියන කේලම් කීම, පරුසා වාචා කියන ඒ පරුස වචන කීම හා සම්පප්පලාපෝ යම්ෙන් දැක්වෙන નિરર્થක වැඩක් නැති හිස් වචන කතා කිරීමේ කියන මේ ධර්ම අතර වචී විඤ්ඤාති සංඛාතේ වචී ద్వාරේ වචී විඤ්ඤාතියයි කියව ලබන වාග් ద్వාරෙහි බාහුල්ල රුතිතෝ බහුල වශයෙන් හට ගන්නා බැරි තවත් නාදනේ වචී කම්මං නා වචී කර්මනා මුසාවාදේ කිසුනා වාචේ දෙපසනා වාක්‍ය කියන එකත් අර දුන් කිව්වා වගේම කෙනෙකුට දෙදෙනෙකු බිඳුවන්නට කේලම් කියන්නේ නැතුව ලියලා හරි තියෙනවා. ලියලා. ඒක ලියායීම කරනකොට අපින් කරන්නේ අතේ කියන්නේ අප ඒ සඳහා නියනවා නම් එය කාය විඤ්ඤාතියයි පවතින්නේ. ඒක කාය විඤ්ඤාතියෙහි පැවතුනේ. නම් කාය විඤ්ඤාතියෙහි පැවතුණු බැවින් මේක කාය කර්මයක් වන්නේ නැහැ. විසුනා වාචය වාක්කන්න. අන්න ඒ විදිහට විසුනා වාචය පල්සා වාචය කෙනෙකුට තව කෙනෙකුගේ සිත නරක වෙන්නට කුණු හරුපෙන් දැනලා අරත හැකි. එහෙම යාර ලියනවා මිනිස්සු. පෝස්ට් කාඩ් අරින්න සමහරුන්ට. <laughs> ඒ ඒ පල්සා වාචය සම්පක්ඛලාප කාටවත් වැඩක් නැති දේවල් කතා කරත් කතා කරනවා වගේම ලියන්නට ඒවට කාය විඤ්ඤාතියයි කියදෙන්නේ. නමුත් ඒවා අකුසල වාක් කර්ම. ඒ නිසා ඒ වාචී විඤ්ඤාතියයි කියන එකත් අපි සාකච්ඡා කරලා නැහැ මේ මේ දක්වා විස්තර වශයෙන් වාචී විඤ්ඤාතියයි කියන්නේ ඒ දැන් අපට ඇති වෙන අදහස්. අපට ඇති වෙන අදහස අපි වචනයෙන් කියන්නේ වචනයෙන් අඟවන්නේ තවත් කෙනෙක්. ඒකට වචනයෙන් අඟවන්නට ඒ වචන වචනය කියන්නේ වෙන මොනවත් නෙවෙයි ශබ්දමයි නේ කතා කරනකොට තියෙන ශබ්දේනේ ඒ ශබ්දය අහන තැනට ඒ වගේම කියන තැනට ඒ වචන වශයෙන් දක්වන්නේ වචන එකතු වෙලා තමයි වාක්‍යය හැදෙන්නේ මේ සම්පූර්ණ අදහසක් ප්‍රකාශ කරන්නට වචන රාශියකින් යුක්ත වූ එක වැකියක්. ඉතින් මේ වැකියේ යම්කිසි අදහසක් ඒ අදහස ප්‍රකාශ කරන්නට එක වචනෙන් බෑ. සමහරට ඒක වචනෙන් පුළුවන් අවස්ථාවක් තිබෙනවා. තවත් අවස්ථාවලදී වචන රාශියක් යොදන්නට ඕනේ යම් කිසි අදහසක් තවත් කෙනෙකුට කියන්නට. අනේ ඒ අදහස ප්‍රකාශ කරන්නට වචන ප්‍රයෝගී කරගන්න. ඒ වචන කියන්නේ ශබ්ද වලින් යුක්ත එකක්. ශබ්දනේ ඒ ඒ ශබ්ද වෙන්වෙන් වූ ශබ්ද ඒවා එකතුව වචන හදන්න. දැන් මේ වචන ප්‍රකාශ වන පරිදි වචනවල තියෙන යම්සි අදහස. ඒ අදහස වචනයට ගැන්වීමට නැත්නම් ශබ්දයට ගැන්වීමට ඒ ඒ අදහස් ප්‍රකාශ කරන වචන වෙන ශබ්දනිකුත් වෙන්නට බෑ. ඉතින් ඒක සිදු කරන ධර්මය ඒ ශබ්ද ඒ අදහස ප්‍රකාශ වන පරිදි ඒ විදිහට හසුරුවන ධර්මයේ හැටියට දක්වන්නේ වචී විඤ්ඤාතියට. ශබ්ද උපදනා තැන් හැටියට දක්වනවා. දක්වනවා ව්‍යාකරණවලදී උගන්වන මේ කියනවානේ මේ කණ්ඨජ, දන්තජ, ඔෂ්ඨජ, නූර්ධජ, තාලුජ ඔය ආදි වශයෙන් අකුරු ඒ හටගන්නා තැන් ඒ ඒ ශබ්දය හටගන්නා තැන් හැටියට දක්වනවා. උගුරේ හටගන්නා ශබ්ද කාන්තය. තල්ලේ හටගන්නා ශබ්ද තාලුද තල්ලෝ ප්‍රයෝගී කරගෙන. දත් අග අය හටගන්නා ශබ්ද දාන්තය. තොල් උපයෝගී වෙන ඒ ශබ්ද ඔස්තච. ඒ විදිහට නම් කරනවා. දැන් ඒ ශබ්ද එකම ශබ්දය නෙවෙයි. ශබ්ද වෙන වෙනම ශබ්ද තියෙනවා. ඒ ශබ්දය දැන් ඔෂ්ඨජ ශබ්ද කියන ඒවා තමයි තප්ප බබ්බම කියන ඒවා ඔෂ්ඨජ තොල් හත ගන්නවා. නමුත් අප බබ්බම කියන විදිහට ශබ්ද වෙන වෙන ශබ්ද පහක් ඇහෙනවා කාටුනා නේ. තොල් ගැටුණාන් ශබ්ද වශයෙන් වෙන වෙනත් ශබ්ද නිකුත් අන්න ඒ ඒ වූ පරිදි දැන් ඒ බ කියන අදහස සිතේ හටගත්තාම තමයි බ කියන શબ્දයක් නිකුත් කරන්නේ. බ කියන එක නිකුත් කිරීමේ අදහස. ඒ සිත ඇති වුණාම බ කියන එක. අනේ විදිහට ඒ සිතින් අදහස් කරන්නේ යම් ශබ්දයක් නිකුත් කරන්නට නම් ඒ ශබ්දයේ නිකුත් වන පරිදි ඒ ශබ්දය හසුරුවන ධර්මයේ රූපයට කියන්නේ වචී විඤ්ඤාණයට. දැන් එනිසා නේද බොරු කියනවායි කිව්වම බොරු කියන්නේ ශබ්ද රාශියකින් ශබ්ද රාශියක් තියෙන. ඒ ශබ්ද රාශියම මේ බොරුව සකස් කරන්නට එපා. නැත්නම් ඒ බොරුව කියන විදිහට ඒ ශබ්ද සකස් වෙන්නට ඕන. ඒ උනේ කොමකින්ද මේ වචී විඤ්ඤාණ. ඒ නිසා ඒ බොරු කීම කියන අකුසලය සිදුවන ධාරයේ හැටියට ගන්නේ කුමක්ද? ඒ වචී විඤ්ඤාතියයි කියන වාග් ద్వාරය. අන්න ඒ වචී විඤ්ඤාතියයි කියන වාග් ద్వාරයේදී බහුල වශයෙන් හටගන්නා අකුසල කර්ම හතර තමා ඒ වාග් කර්ම සතර හැටියට දක්වන්නේ බොරු කියන, කේලාම් කියන, පරස වචන කියන, ඉස් වචන කතා කිරීම කියන එකයි වචී විඤ්ඤාති සංකාතේ වාග් ద్వාර වචී ద్వාරේ බාහුල වූ වචී කමන්නා ඒ ඒකට දුරු කීම, කේලාම් කීම, පරස වචන කීම, විස්වචන කතා කීම. මේ පිනතුන් මේ ප්‍රාණඝාතය, අත්තාදානය, කාමීසු මිච්ඡාචාරය කියන දැන් දුරු කීම, කේලාම් කීම, පරස වචන කීම, විස්වචන කතා කිරීමයි කියන මේවා පිළිබඳව තිබෙන ඒ විස්තර දැනගෙන තිබෙන්නට ඕන. දැන් ප්‍රාණඝාත අක්ෂරය කියන එක සිදුවන්නේ කෙසේද? ඒවා මේ මේ අවස්ථාවේදීම නොකීවත් ඒවත් දැනගෙන පිළිගන්නට ඕන. මොකද මේ ප්‍රාණඝාතය කියන්නේ ඒ ප්‍රාණඝාත චේතනාවම ඇති වෙලා සිදු කර සිදු විය වෙන දෙයක්. ප්‍රාණඝාතයේ වලට තම ඇති සතෙකු වන්නට ඕන. ඒ බව දැනගන්නට ඕන. ඒක දැනීම කියලා කියන්නේ මේ තම ඇති සතෙක්. මරණියන් සිත කියන්නේ වදක චේතනාව. ඒ මෙරීම කිරීමට කරන උපක්‍රමය. ඒ උපක්‍රමය යොදාලු යොදාලීමෙන් ඒ සතාගේ ජීවිතය වෙනස්වීම නැත්නම් නැතිවීම. දැන් කෙනෙක් සතෙකු මරන්නට කරන ලද උත්සාහය නිසා ඒ ඒ සතා තුවාලසි වුණා ඒ සතා මැරුණේ නැහැ. එහෙම මැරුණේ නැත්නම් ප්‍රාණඝාත අකුසලයේ සිදුවන්නේ නැහැ. ප්‍රාණඝාත අකුසලයේ සිදුවන්නට නම් මැරෙන්නටම ඕන. සමහර විටක තව කෙනෙක් මිනිසෙකුට හෝ තවත් කෙනෙකුට ගහන්නට පුළුවන්. ගැන්නේ මරණ අදහසින් නෙවෙයි. නමුත් ඒ පාරින් මේ දැනත්තා මැරුණා. ඒත් ඒ ගැසූ දැනත්තාට ප්‍රාණඝාත අකුසලයේ සිදුවන්නේ නැහැ. ඔහුට මරණ චේතනාවක් ඒ වගේක චේතනාවක් ඇති වුණේ නැති නිසා. අනේ එබැවින් මේකයි තේරුම් ගන්න ඕනේ. චේතනාහං වික්කවේ කම්මං වදාමි කියන ඒ කාරණය. ඒ මරණියම සිත් තියෙන්නට. ඒව නැත්නම් මූට ගසමි කියන සිතෙන් ගැසීම හේතු කොටගෙන මරණය සිදු වුණාට මැරීමේ සිතක් ඇති වුණේ නැත්නම් බදක චේතනාවක් ඒ ප්‍රාණඝාත කුසලයේ සිදුවන්නේ නැහැ. අන්න ඒ විදිහට මේවා පිළිබඳව තිබෙන විශේෂ කරුණු දැනගන්න ඒ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමීසු විචාචාරය, නිකාමීසු විචාචාරය පිළිබඳව තියෙන බොහෝම විස්තර. ඒ මේ ඒ කාමී විචාචාර කුසලය පුරුෂයෙකුට සිදුවන හැටි, ඒ වගේම ස්ත්‍රියකට සිදුවන ආකාරය එම දක්වනවා. ඒ පුරුෂයන්ට දක්වා තිබෙනවා ස්ත්‍රී වූ විස්තෙනෙක් දෙන්නලා. ඒ මාතුරක්කිතා, පිතුරක්කිතා, භාතුරක්කිතා, භගිනිරක්කිතා, දොත්තරක්කිතා, ධම්මරක්කිතා, සාරක්කා, සබරිදණ්ඩා, දජාහකා, මුත්තිකා ඔය ආදි වශයෙන් 20 දෙනෙක්ව දක්වනවා. ඒ ස්ත්‍රී වූ 20 දෙනා පුරුෂයෙකුට අසුරු නොකිරීමට ස්ථා එනිසා යම් පුරුෂයෙක් ඒ ස්ත්‍රී විසිදෙනා අතුරෙන් යම් කිසිවකු පිළිබඳව ඒ විදිහේ පිළිපැදීමක් කළොත් එතන කාම මිත්‍යාචාර අකුසලයට අස්වේ. ඒ ස්ත්‍රීන් අතුරෙන් සමහර ඒ කාම මිත්‍යාචාර අකුසලයේ සිදුවන්නේ නැහැ. මාතුරක් හිතා පිටුරක් හිතා බහතුරක් හිතා ආදි වශයෙන් දැකෙන ඒ ස්වාමි පුරුෂයෙකුගේ ඒ භාර්යා තත්වයට නුගිය ස්ත්‍රියක පිළිබඳව දක්වන කරුණේ. ඒ එහෙම ඒවා පිළිබඳව විස්තර වෙනවා. ඒවා පොතපත කියලා මේ පිළිතුරු දැනගන්න. ඒවා මාම මේ ස්ථානයේ කීමට මම සූදානම් වෙන්නේ නැහැ. ඒවා කේවල දැනගත. ඒ පොත්වල තියෙනවා. ඒ ඒ කාම විත්‍යාචාර කියන්නේ. ඉතින් සමහරු සමහර අලුත් පඬිත මත තියෙන සමහරුගේ ඒ අය මේ කාමිත්‍යාචාරය කියන එක අයිස්ක්‍රීම් කෑවත් සිදු වෙන්නට පුළුවන් කියලා කියන මේ හාමුදුරුවෝ ඉන්නවා. එම මුට්ට කතාවක් ඒක. කාමිත්‍යාචාරය හොඳට පැහැදිලි කරලා තියෙද්දී මේ මේ අයිස්ක්‍රීම් කෑවා මේ <laughs> සිදු වෙන්නට පුළුවන්. එහෙම එකක් නෑ. ඒකට මේ පුරුෂ සම්බන්ධය තේන්නට ඕන. එහෙම නැතුව සිදුවන එක නෙවෙයි කාමිත්‍යාචාරය කියන්නේ. ඉතින් අනේ ඒ ඒ නිසා දැන් මේ මොකද අලුත් බණ නෙමෙයි තියෙන නිසා පරිස්සම් වෙන්නකොට මේ තේරු දැනගැනීම. එකිනෙක කෙනා තම තමන්ට හිතෙන දේවල් කියන බණ කියලා. ඒ ඉතින් සමහරු ඒවත් අල්ලගෙන සමහරු හිතනවා මේ තමයි හරි බණ කියලා. ඒ ඒවා පස්සේ යනවා සිහින. සමහරු මේ අමුතු දෙයක් කියන්නට ඕනේ කියලා අදහස් කරනවා. මොකද හැම එකක්ම අමුතු වුණාම තියෙනවානේ විශේෂයක්. මේ අලුත් දෙයක් ආවම ඒකනේ ඒ අමුතු කරන්නේ. දැන් ඔය කාර් හදන මිනිස්සු නම් ඒ අය කාර් එකේ එන්ජින් එක නම් එහෙමම තමයි. නමුත් අර මේ පිටට තේරෙන්න තියෙන ඒවා නොඑක විදිහේ එක එක ආකාරයෙන් කරනවා. ඉතින් මිනිස්සු ඒකටම මේ ප්‍රගතිලා ඒකම දෙයි කියලා එක එකක් අත්හැරලා අනික ගන්නවා. ඔය විදිහේ අමුතු දේවල් වලට බොහොම ආස කරනවා. බණත් එහෙම අමුතු කරනවා. බණ. බණ පමණයි එසේ අමුතු කළ යුතු නැහැ. ඒ මොකද එහෙම අමුතු කරන්නට දෙයක් එහි නැහැ. කළොත් එහෙම එකක් ඒක බොරු අපින්නට. එතන වරදක්. ඒ නිසා බණ බොහොම පරිස්සමින් දැනගන්නට ඕන කරලා. බොහෝ දෙනෙක් ඒක තේරුම්ගෙන නැහැ. ඒ නිසා මදන්නා සමහර. දෙනිකක් තවා මේ අපරම උදාහරණයක් අපේ මේ ගමන් දේවල් අසහාගත අය මා දන්නවා. ඒ දැන් මේ පැත්තේ නෙවෙයි. දැන් අලුත් ගමකට. අලුත් ගමකට. ඉතින් එහෙම ඉන්න පිළිසක් තියෙනවා. නම් කවදාවත් ඒ අලුත් ඒවාට පරණ ඒවා මාරු කරන්නට නරකයි. දැනගත් නම් කවන්නේ. හරි ඒක වැරදි ඒවායින් හරියම පැත්තකට කරලා වැරදි දේ පිළිගන්නේ කරන විශේෂයි. ඒ එනිසා කර්ම හරියට තේරුම් ගන්නට. දැන් කෙනෙකුට ඒ අකුසල් කියන මේවා පිළිබඳව කුසල් වලට වඩා කෙනෙක් දැනගන්නට ඕන. මොකද කුසල් කියන ඒවා සිදු කළා Tamante නරකක් වෙන්නේ නැහැ යහපතක් මිසක අකුසල් කියන මේවා පිළිබඳව දැන ගැනීම අවශ්‍ය වන්නේ අකුසල් අකුසල් කියා නොදැනීම හේතු කොටගෙන බොහෝ දෙනෙක් බොහෝ වැරදි කරනවා. අකුසල් අකුසල් කියා නොදන්නවා. ඒ නිසා අකුසල් හොඳ හැටි දැනගන්නට. සමහරු බොරු කියන්නට බොහෝම සූදානම්. ඉතින් බොරුව බොරුව වුණත් අහන එක්කෙනා ඇත්තක් ඇටියට පිළිගත්තොත් තමයි එතනත්ත බොරුවට අහුවෙන්නේ. ඒක ඒක තියෙන වාසියක් උරු කියන එක්කෙනා. අහන එක්කෙනා පිළිගන්නට ඕනේ මේ කියන්නේ ඇත්තක් ඒක. එතකොටයි අරයා බොරුවට අහුවෙන්නේ එහෙම පිටින්. එහෙම නැත්නම් ඔහුට ඒ ඒ බොරු කීමේ අකුසලයේ සිදුවන්නේ නැති වුණා. හැබැයි විශ්වචන කතා කිරීමේ අකුසලයට ඔහු වැටෙනවා. ඒ කියන්නේ අභූතයක් කියන කැමැති වීම අභූතයක් කියන ඒ කියන කැපිවීම නේ. එහෙම කියලා නෑ ඇසුවන්ට අවබෝධ වීම කියලා කියනවා. ඇසුවන්ට අවබෝධ වීමයි කියන්නේ ඇසුවේ කෙනා පිළිගන්නවා මේ කියන්නේ ඇත්තක් කියලා. එතකොට මේ රැවටෙන්නේ. අන්න බොරු කියන්නේ තවත් කෙනෙකුම රවටන්න. එතකොට ඒක නැත්ත රැවටුනේ නැත්නම් තමහා බොරු කිව්වා වෙන්නේ නැහැ. ඒ බොරු කීමෙන් අදහස් කළ දේ සිදුුනේ නැති බැරි. මේ චේතනාව තිබුණා බොරු කියන්නේ. නමුත් ඒක බොරු කීමේ ඒකයි මම කිව්වේ අර සතෙකු මැරීමේ චේතනාව තිබුණා කෙනෙකුට. නමුත් තබා කරපු ඒ ඒ සතට විදීමෙන් හෝ මේ මේ මේ ගැසීමෙන් මරණය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි චේතනාව මරණ චේතනාව වුවත් ඒ චේතනාවට අනුකූලව මරණය නොසිදු වුණු බැරි ප්‍රාණඝාත අකුසලයට අසුවන්නේ නැහැ. අන්න ඒ වගේ අනේ මේ විදිහේ තියෙනවා කරුණු මහ ප්‍රාසියක්. ඒවා පිළිබඳවම අප කතා කරනවා නම් මේ පාඩම බොහෝ දවස් ගන්නට එවනේ අපි තේරුම් ගන්නමු මුසාවාද, සුනාවාච, පරුසාවාච, සම්පත්තලා. දැන් පිසුනාවාච කියන එක කෙනෙකුට තවත් කෙනෙක් දෙදෙනෙකු අතර තිබෙන මිත්‍රත්වය බිඳලීමට අදහස් කොට කියන්නේ එහෙම නැත්නම් අහන එක්කෙනා දැන් Taman කේලන කියුවේ යමෙකුට නම් ඔහුගේ වැඩි ඒ ඇල්ම නෙංගතුකම තමාට ලබා ගැනීම සඳහා කෙනෙක් ඒ එලෙස කේලම් කියන එක ඒ සමහර විටක ඒ නිසා පිසුනා වාචය කියන එක තරහ වෙන කීත හැකි දෙදෙනෙකු අතර තිබෙන සම්බන්ධය කඩන්න. තවත් ලෝභයෙන් කීත හැකි තමා කෙරෙහි අසන්නාගේ ආදරය ලිංගසුකම ඇති කර ගැනීම සඳහා ලෝභය කියනවා. ඉතින් ඒ විදිහට අපි ඉදිරියට ඒවා කියනවා. කරුෂා වාචා කියන එක නම් තරහ ගිහිල්ලා කරන ප්‍රකාශයක්. එබැවින් ඒක ද්වේෂ පිටකින්ම කරන එකක්. සම්පත්කලාප ඒ ලෝභ ද්වේෂ කියන ඒ දෙකෙන් කරකින් හෝ කරන්නට පුළුවන් එකක්. සම්පත්කලාප කියන්නේ කාහටවත් වැඩක් නැති කියන එකකටවත් අහන කෙනාටවත් අර්ථයක් සිදු නොවන යහපතක් සිදු නොවන નિરර්ථක වචන. ඒක ඒ වගේ සමහරු කතා කරන්නේ බලන්න බොහෝ විට දෙදෙනෙකු එකතු වූ කවෙහි පැය ගණනක් සාකච්ඡා කරලා කතා කරලා ඒ තමගේ කාලය ගත කළා. ඒ කාලය තුලදී දෙදෙනාම ඔවුනොවුන් සමග කරන ලද කතාවෙන් ඒ දෙදෙනාටම කතා කිරීමට කලින් ඒ දෙදෙනා සිටී தત્වේ හොඳ පැත්තට සිදුවුණු වෙනසක් තිබුණාද කියලා බලන්න. යමක් ඒ කතාවෙන් තමයි දැනගත්තද යහපත පිණිස පවත්නා දෙයක්. එහෙම නැත්නම් ඒ කතාව නිසා තමගේ ಗುಣධර්ම පක්ෂයට කිසිවක් එකතු වෙන්නේ නැතිව ඒ ටිකක් අඩු වුණාද කියලා බලන්න. අනේ එහෙම කතා බොහෝ විට කරන්නේ. සමහර එකතු වුණාම වැඩියෙන්ම කරන්නේ අනුන් ගැන. අනුන් ගැන කතා කරනවා. ඇඳ හැටි, කලඳ හැටි, එයාගේ ක්‍රියාකලාපය, යමින හැටි, කරන වැඩ ඕවා ගැන කතා. ඒවා ඉතින් තමන්ට යහපත පිණිස පවතින. ඒවා නෙවෙයි, ඒවා නේ ඕපාදූප කියලා කියන්නේ. අනේ විදිහේ කතා කරනවා. එහෙම නෙවෙයි. අපි එක වචනයයි කියන එක අපිට ලැබිලා තිබෙනවා. කතා කිරීමේ ශක්තිය අපිට ලැබිලා තිබෙන එක බොහොම වැදගත් කොටසක් ගන්න. ඒක කවදාවත් නිර්ර්ථකව යොදන්නට නෑ. නිර්ර්ථකයි කියන්නේ වැඩක් නැතිව කරන කතා. ඒක අහන්න අතරත් කියන්න අතරත් යහපත පිණිස පවතින්නේ නෑ. ඒකෙන් සිදුවන දේ හොඳ දෙයකට යොදා ගන්නට පුළුවන් Tamange කාලය වටිනා නැති දෙයකට යෙදුවා වෙනවා. එබැවින් මේ වචන වලින් මෙහෙම පිටින් වලකින්නටයි උත්සාහ කළ යුත්තේ. ඒ ඉතින් සංකප්පලාප කියන මේවාම කතා කරන්නට පුරුදු වුණොත් ඒවා ඒ කතා කරන්න පුරුදු වෙන එක්කනට ඒවා නොකරත් ඇති. ඉතින් දිගටම ඕවමයි කතාව. සමහර විටක තේ කෝපගාන දිවි මේ කතා. ඒ සමහර ඒ සමහර ඒවා නිහිත කරලා ලොකු මේ සර්බේවල් පාවිච්චි කරමින් ඒ කතාව. අන්තිමට බලවත් කාටවත් ඒකෙන් වැඩක් නැහැ. අනේ එහෙම සංකප්පලාප කියන දේවල් ඒ වාග් කර්ම. වාග් කර්ම ඒ බහුල වශයෙන් වාග්්වාරේ හට ගන්නා කර්ම වශයෙන් දක්වන්නේ ඒ සත. ඊළඟට එන්නේ මන කර්ම තුන. අවිද්‍යා ව්‍යාපාදෝ මිච්ඡාදික්ඛි ඡාති චේති අඤ්ඤත්‍රාපි විඤ්ඤාත්‍ය මනස්මින් යේන බාහුල විත්තිතෝ මනෝ කම්මං නාමං මේ අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදික්ඛි කියන මේක. අනිත් ద్వාරවල ඇති නුවණයි කියන එක නෙවෙයි කියන්නේ. නමුත් බහුල වශයෙන් ඇතිවන්නේ මනෝද්වාර. අනිත් ద్వාරවලත් ඉපදී හැකි ඉපදින අවස්ථා තිබෙනවා. දැන් අවිද්‍යා කියන්නේ දැඩි ලෝභය, විෂම ලෝභය. ව්‍යාපාදය වර්ෂිතිවිල්ල, අනුන් ඇසේවා, දැනසේවා කියන ඒ සිතිවිල්ල. මිත්‍යාදිත්‍ය කියන්නේ වැරදි දැකීම. දැනීම අපි අවිද්‍යාව ගැන කතා කරනවා. ඒක අවිද්‍යාව කියන්නේ ලෝභයමනේ ධර්ම වශයෙන් ලෝභය. චෛතසිකයක් හැටියට දක්වන්නට තිබෙන්නේ ලෝභය. එවිට අවිද්‍යාව කියන මේ අකුසල කර්මය මන කර්මය අකුසල මන කර්මය ඒ අවිද්‍යාව නැති අකුසල මන කර්මය ඇති වෙන අවස්ථාව දැකිය යුතු වන්නේ ලෝභ මූල සිතක් උපදින අවස්ථාව. උපදින සිත ලෝභ මූල සිත. ඒ ලෝභ මූල සිතේ ඇතිවන්නා වූ ලෝභය තමයි මේ අවස්ථාවේදී අවිජ්ජා නාමයෙන් දක්වන්නේ. අවිජ්ජා කියේ විසම ලෝභය. ලෝභය කියන එක අපට යම් දෙයක් පිළිබඳව ඇතිවීමට ඇතිවීමේ හොඳක් නැති වුණත් එක විදිහක සාධාරණකමක් තියෙනවා. සමාගයේ කියා සැලකෙන දේවල් පිළිබඳව ඒ දේවල් පිළිබඳව Tamante යම් ලෝභයක් ඇලීමක් ඇති වෙනවා නම් ඒකට රාහතයන් ඒ තරම් වරදක් කියන්නට බෑ. ඒ මොකද ඒක මිනිසුන්ගේ ස්වභාවය. ලෝභය කියන එක තමාගේ තමා සම්පත තමාගේ කියා සැලකෙන එහෙම දේවල් පිළිබඳව ඇති වෙන එක. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒ අවිද්‍යාව කියලා දක්වන විෂම ලෝභය කියන එක ඒක සාමාන්‍ය තත්වයේ ඉක්මවා පවතින එක. තමා සම්පතක දේ ගැන නෙවෙයි අන්‍ය අංගයේදී. ඒවා මට වේවා කියන. ඒබඳු තමා කළා නම්වා ගන්න ලෝභයක්. අන්න ඒ ලෝභය නරකේ. ඒක විසමේ ඒ ලෝභය ගැනයි මෙතන දක්වන්නේ අභිජ්ජාට. අභිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛේසෝ කියලා. උපක්ඛේෂ වශයෙන් බදාරන විට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. අභිජ්ජා විසම ලෝභ. ඉතින් සමහර විටක එයන් අධර්ම රාගය කියලා ඇති වෙන්නේ. අධර්ම රාගය කියලා කියන්නේ රාගය පිළිබඳව ඒකේ තියෙන ධර්මිෂ්ඨ බවක් දක්වන්නට අමාරු. රාගය කියන්නේ අකුසලයක්. තමයි. අකුසල ධර්මයක්. නමුත් අදත් රාගය කියන්නේ ඒ රාගය තමා උපදවා නොගත යුතු පුද්ගලයන් කෙරෙහි උපදවා ගන්නවා නම් ඒක අධර්ම රාගය. දැන් කෙනෙකු අපි ගන්නු ස්ත්‍රියක පුරුෂයෙක කියන මේ අය අතර ඒ විදිහේ රාගික හැඟීම් නැති වෙනවා. නමුත් ඒ යම් කෙනෙකුට තමන්ගේ මව පිළිබඳ පියා පිළිබඳ ඒ එහෙම නැත්නම් ඒ විදිහේ සම්බන්ධකම් තිබෙන. ඒ අය පිළිබඳව ඇති වුණොත් රාගයක් ඒක අධර්මයක්. ඒක අධර්ම රාගය. එහෙම ඒවත් ඇති වෙනවා. ඒ අධර්ම රාගය. ඒකත් ඔය අවිජ්ජා කියන එකට ඇතුළත්. ඉතින් මේ අවිජ්ජාව මනක් කර්මයක්. මනක් කර්මයේ කීවේ ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ මනෝද්වාරේ. මනෝද්වාරේ හටගන්නා කර්මයක්. නමුත් එයින් එය කායද්්වාරෙහි හෝ වාග්ද්වාරෙහි හටගන්නේ නැtei කියලා දක්වන්නේ නැහැ. ඒකයි මේ අඤ්ඤත්‍රාපි විඤ්ඤාතිය. ඒවායේ ඇතිවන අවස්ථා පිළිබඳ. දැන් කෙනෙකුට තවත් කෙනෙකු පිළිබඳ එවන් ලෝභයක් ඇති වෙනවා. ඒක පුළුවන් ඒ දැනත්තාට වචනෙන් අඟවන්න. වචනෙන් දක්වන්න. කාගේ හෝ තමාගේ නෙවෙයි වෙන කෙනෙකුගේ කියමු වෙන කෙනෙකුගේ භාර්යාව වෙන කෙනෙකුගේ ස්වාමියා එහෙම අය කෙරෙහි ඒ එහෙම කෙනෙකුගේ සිත තමා කරා මේ ඇති කර ගන්නට කතා කරතේ සමහර විටක ඔය වර්ණනා කරන්නේ මේ වර්ණනා කරලා හිත ගන්නවා කොහොමද අන්න එහෙම කරන විට ඒ අභිජ්ජා කියන විසම ලෝභය පැවතුණු ద్వාරයේ කුමක්ද? වාග් ద్వාරය ඒ අවිද්‍යාව කියන මනක් කර්ණය වාග්්වාරයේ හට ගන්න අවස්ථාව. එහෙම නැත්නම් ඒ අවිද්‍යාව කියන ඒ මනක් කර්ණය කායද්්වාරයේ හට ගන්න අවස්ථාව තිබෙනවා. කායද්්වාරය අතින් නෙවෙයි මනස පිළිගැනීම අද මේ කියවේ එය ඉතිරි වෙනවා. ඒ කායද්්වාරයේ පැවති අවස්ථාව. අන්න එහෙම ඒ අවස්ථාවක් තිබෙනවා. ඒක තේරුම් ගන්න. ඒ මනක්කර්මයක් තමයි. නමුත් මේ මනක්කර්මයේ රූපය කායද්්වාරයේ හට ගන්න අවස්ථාවක් වෙනවා. වාග්ද්වාරයේ හට ගන්න අවස්ථාවක් තිබෙනවා. ඒ ව්‍යාපාදය. ව්‍යාපාදයත් එහෙමයි. වනස්පති ලන්නේ සේවා වෙන සේවා කියන ඒ සිතිවිල්ල. ඒක කායද්්වාරිකවත් අන්‍යයන්ගේ විනාශය සඳහා ක්‍රියා කරත හැකි. වචනයෙන්ද කියත හැකි නේ සමහරව කියන්නේ ඔය වෙනසෙන් දෙයි මකබාරෙන් දෙයි ඒ විදිහට කියන මිනිස්සු ඒ ඒ සිතිවිල්ල ඒ මනස් කර්මය වාග් ద్వාරයෙන් හට ගන්න අවස්ථාවක් ඒ වගේම ඊළඟට එන්නේ මිච්ඡාදික්කය මිච්ඡාදික්කී ඉවේ වරදවා දැකීම ඉතින් මිච්ඡාදික්කී මහත් රාශියක් තිබෙනවනේ මිච්ඡාදික්කී අපි කියන්නේ එකක් පිළිබඳව අප පිළිගන්නා පරිදි ලෝකය කිසිවෙකු විසින් මවන ලද්දක් නොවේ. එහෙමනේ අප පිළිගන්නේ. හොඳයි යම් කෙනෙක් එහෙම ලෝකය යම් කිසි සර්ව බලධාරියෙක් දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ විසින් මවන ලද්දකයි ගන්න. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටිය ඔහු පිළිබඳව ඒක පිළිබඳව ඇති වෙන්නේ මොන ద్వාරයේද? මනෝද්වාරය. මනෝද්වාරය. නමුත් මේ මනෝද්වාරයෙන් හටගන්නා විචාදිත්‍ය ඇතන් විටක වාග්්වාරයෙන් ප්‍රකට වෙනවා නැත්නම් වාග්්වාරෙහි පවතින අවස්ථාවක් පිළිබඳ. වේදනත්තා පිළිබඳවම සලකනවා. ඒ හිතෙම ඒ දෙවියාය කියා සලකන යමෙකුගේ ප්‍රතිරූපයක් හෝ එහෙම නැත්නම් සංකේතයක් ඉදිරියට ගිහින් සර්ව බලධාරී දෙවිතුමනි ඔබතුමා තමා මේ ලෝකය ලෝකයා තබවත් කියන හැමදෙනාම නැව්වේ ඔබට ස්තුති වේවා ආදි වශයෙන් මේ මිත්‍යා දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටි අදහස Tamange වචනේ පිට කරනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය ඒ අවස්ථාවේදී පවතින්නේ වාග් ద్వාර. එහෙම නැත්නම් ඒ ඒ අවස්ථාවේදීම අතමිටක ඒ මිත්‍යා දෘෂ්ටිය ක්‍රියාත්මක කරනවා කාය ద్వාර. ඒ ਸਰව බලධාරියා තමාගේ තමාගේ දැනුම් දෙලොම් පිළිගැනීමට සුදුස්සෙක කියා සලකාගෙන ඔහුට සුවඳ දුනි අල්ලනවා මල් පුදනවා ඒ ඔක්කොම කරන්නේ කායද්වාරයේ නේ කායද්වාර එතකොට මේ විද්‍යා දෘෂ්ටිය කායද්වාරෙහි පැවති අකුසලයක් අන්නේ විදිහට කායද්වාරෙහි පවතින වාග්ද්වාරෙහි පවතින නමුත් ඒ කර්මයේ වශයෙන් ගත්තම ඒක කාය කර්මයකුත් නෙවෙයි වාක් කර්මයකුත් නෙවේ ඒක මනස් කර්ම. අන්න ඒ විදිහට. දැන් අපි තේරුම් ගත්තා අකුසල කර්ම කියන ඒවා දක්වනවා මෙතන 10ක්. ඒ 10න් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය කියන මේ අකුසල කර්ම තුන කාය කර්ම තුන. ඒ කාය කර්ම තුනේ කීවේ ඒවා කායද්්වාරයයි කියන නැත්නම් කාය විඤ්ඤාත්යයි කියන කායද්්වාරයේ බහුල වශයෙන් හට ගන්නවා බැරි. එන කීවට එයින් වරක්වන්නේ නැහැ. ඒවා අන්‍ය ద్వාර දෙකෙහි උපදින්නේ නැtei කියලා. ඒවා ඒ කියන්නේ කාය කර්මය කියන්නේ ඒවා වාග් ద్వාරෙහි හටගන්නවා. ඒ මනෝ ద్వාරෙහි හටගන්න එක එහෙමම කියන්නේ නැහැ. නමුත් මනෝ ద్వාරෙහි හටගන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන් වාග්ද්වාරය කියලා කියන්නේ. එනකොට ප්‍රාණඝාතය දක්වන විට ප්‍රාණඝාතයේ පෙන්වන්නේ සාහත්තික ආනත්තික නිස්සග්ගිය භාවරය විද්‍යාමය ඉද්ධිමය කියලා ඒ ප්‍රාණඝාතය සිදු කරන විදි දක්වා තිබෙනවා හය. එකක් සාහත්තික. සාහත්තික කියන්නේ තමන්ගේ අතින් තමාම සිදු කරන එක. ඒක සාහත්තික. ආනත්තික ආනත්තිකේ කියන්නේ අනුන් ලවා අනුන්ට අනකොට කරවීම ඒක ආනත්තික නිස්සග්ගය ඒ නිස්සග්ගය කියන එක Tamange අතින් මෙන්න දැන් අල්ලගෙන ඕ එහෙම කරන එකක් නෙවෙයි අතේ තිබෙන දෙයක් වීසි කරලා දැන් දෙල්ලකින් දෙල්ලක් වීසි කරලා එහෙම නැත්නම් ගලක් වීසි කරලා ඒ විදිහේ දෙකකින් නැත්නම් තුවක්කුවක් අතේ තිබෙකෙන් එළුඹේ යන්නේ ඈතට ගිහිල්ලා වදිනවනේ. අන්න එහෙම ඒවා. ඒ විස්සග්ගිය. කියන්නේ ඒකට තියෙනවා. විස්සග්ගිය කියන්නේ තමා නිෂ්ක්‍රය කරගෙන තව නා ක්‍රියාවකින් සිදු කරන්නේ. විස්සග්ගිය. ස්ථාවරය කියන්නේ ස්ථාවර උපායක් යොදනවා. දැන් බොරු වලවල් කපලා තියෙන්නේ. ඒ බොරු වල එහෙට මෙහෙට යන්නේ නැහැනේ. ස්ථාවර. ඒ වගේ තව සමහර මේ මේ මේ ඕ පානලක් තිබෙනවානේ මේ ඈ ඉන්දොන්තේ ඒවත් සංඛ්‍යාවට තමයි යන්නේ. ඒවා ඉතින් යමක් තුවක්කු එහෙම බඳලා තියෙන. ඩයිගුන් හැටිය වැඩිලා මැරෙනවා. ඒවා ථාවර කියන්නේ. සාත්‍තික අනත්තික නිස්සග්ගිය ථාවර විඥානය කියලා පරයක් තියෙනවා. විඥානය කියන්නේ ඒ මේ Tamange මේ මන්ත්‍ර බල ආදීන් කරලා මැරීම. සමහරු ඔය කියනවනේ හුලියන් කරලා මරණයි කියලා. හුලියන් කරලා සමහරු ඔය අංගම් පිළිමම් කියලා කියන්නේ. ඒ වගේ ඒක විද්‍යා. මන්ත්‍ර බලය එතන පාවිච්චි කරන්නේ. විද්‍යා. අනිත් එක ඉද්දීමය. ඉද්දීමය කියන්නේ සමහරුන්ට එහෙම ඉර්ධි ලැබෙනවා කියන්නේ. ඔය ඉර්ධිය කියන එක යම් කිසිවක් සිදුවීමට කියන්නේ ඉද්ධි කියලා. ඉද්ධීති සිද්ධි කියලා දක්වනවා. ඒ ඉද්ධි අකුසලයෙන් නිසා ලැබෙන ඉර්ධිත්‍ය දැක්ක. කුසලයෙන් නිසා ලැබෙන ඉර්ධිත්‍ය. සමහරෙකුට ඒවා මේ ඉර්ධිය ක්‍රියාවකින් සිදුවන ඒවා. දැන් අකුසල ඉර්ධිය කියන ඒවා තිබෙනවා. ඔය යක්ෂික යක්ෂයේ කියන පිරිසට. යක්ෂයන් මිනිසුන් දිහා ඔවුන්ගේ මේ ඇසින් බැලීමම ප්‍රමාණයි. නිසාව යෙද කරලා සමහර විටක මරා ගන්නවා. ඒ ඒසේ මරා දැමීමේදී ඔවුන ඔවුන් උපයෝගී කරගන්නේ ඔවුනට ඇති ඉර්ධිය. ඒ අකුසල ඉර්ධිය. ඒ ඉර්ධිය අනිත් එක මේ ඔව් ඒ වල විද්‍යාවේ ඉර්ධිය. මෙන්න මේ විදිහට සයක් ගන්න. සාහත් එක අනත් එක ඉස්සතිය තාවරය විද්‍යාවේ ඉර්ධිය කියලා. ඒ ප්‍රාණඝාත අකුසලයේ සිදු කිරීමේ විදි ක්‍රම. ඉතින් මේ කොයි එකෙන් කවරෙක් හෝ කරන්නේ බරපතල වරදක්. බරපතල වරදේ කියන්නේ සතෙකුගේ ජීවිතය තොර කරනවායි කියන එක. ඒ සතාට කරන්නට තිබෙන අන්තිම අපරාධය. මොකද හැම සතාම හැම දෙයක්ම තමයි ජීවිතයට ප්‍රියයි. ජීවිතයට ප්‍රියයි. සුටයක් හැටියට ජීවත් වෙන කෙනෙක්. අතක් අත් දෙකක් නැහැ, පා දෙකක් නැහැ. මිනිසෙකු හැටියට, සතෙකු හැටියට මේ පණති වෙනවා. තමන්ට කලන්න ඕන වෙන කෙනෙක්, පොවන්න ඕන වෙන කෙනෙක්, තමා වැසිකිලි කැසිකිලි කළා ඒවා පවිත්‍ර කරන්න ඕන වෙන කෙනෙක්. තමන්ට ඒ කියලා මොනවත් කරගන්න. ඒ කෙනෙක් කැමති ජීවත්ව සිටින්න. ඒ නිසා කාගේ හෝ ජීවිතය මසා දමනෝයි කියන එක ඒ තැනත්තාට කරන සාම ලොකු අපරාධය. ඒ නිසා සිදු කරගන්නේ තම ලොකු වරදක්. ඒ වරද නිසා Tamanට එහි විපාක විඳින්නට සිදු වෙනවා. මේ දින තුන ආලයේදී අපි බෝසත්යන් වහන්සේ. උන්වහන්සේ මසුන් මරණ ගමක ඉපදිලා. මසුන් මැරීමට ගියේ නැහැ. එහෙත් මසුන් මරා ගොඩබාම් දැකලා මසුන් බානවා දැකලා සතු ප්‍රීති විශාල මත්ස සංකාරක් අල්ලලා දැන් ඒ සතිකුගේ ප්‍රාණය නැසූ එක පිළිබඳව මේ තමන්ගේ ප්‍රීතිය සතුට ඒ නිසා ඒ අකුසල කර්මය ඒක ඒ ඇති වුණේ ඒ සතෙකුගේ මරණය සත්වයන්ගේ ජීවිතය හානිය පිළිබඳ තමා සතුටු වීමක් පිළිවීම. ඒ අකුසල කර්මයේ හේතු කොටගෙන තමා අවුරුදු මට මතක තුදුස් දහසක් කියලා. කිස් දහසක්. නිරේ දුක් විරාදු නරකාදී උපා. ඒ ශේෂ අකුසල කර්මයේදී සංසාරයේ නිවිපස්තාවලදී ඒවට ඒ දුක් විඳලා මේ අන්තිම ආත්ම භාවය බුද්ධත්වයේ ලැබූ ආත්ම භාවය. ඒ ආත්ම භාවයේදී වරින් වර දැරිය නොවන ඉසරුභාවක් වහන්සේට ලැබෙනවා. එනිසා දැන් කම විපාකජා ආබාධා කියලා ආබාධ කියනවා. ආබාධ දක්වන විට දෙනවා ධාතු ක්ෂෝභයෙන් සිදුවන ආබාධ. ධාතු ක්ෂෝභය කියන්නේ ඔකට ගියාටි ධාතු කිපීම නිසා ඇතිවන ආබාධ. ඒ වගේම මේ ඩාපික්සන් කියන මේවා ඒ කිපීම නිසා ඇතිවන සමහරකට වාතයේ කිපීම සමහරකට සෙම කිපීම සමහරකට පිට කිපීම සමහරකට ඒ තුනම ඕ දෙකක් වූ කිපීම හේතු කොටගෙන සම්නිපාත කියලා කියන්නේ සම්නිපාතජ ආබාධා කියන එහෙම දෙයක්. එහෙම නැත්නම් උපක්‍රමයන්ගෙන් වෙන ආබාධ තිබෙන තමාගේම උපක්‍රමය අනුන්ගේ උපක්‍රම නිසා සිදුවන ආබාධ තමන්ගේ විසම පරිහාරජ ආබාධ කියලා කියනවා තමන්ගේ නරක පැවතුම් නිසා විසම පැවතුම් නිසා දැන් වර්තමානයේදී දොස්තරවරු එන කියනනේ දුම් දීමේ කියන එක මේ හෘද ආබාධ ඇතිවීමට කාරණා කියන්නේ. ඉතින් සමහර කෙනෙක් කෙනෙක් දුම් දීලා ඒ දුම් දීලා තමන් හෘද ආබාධ අදාගත්තා. ඒ අදාගත්තේ මොන හේතුවෙන්ද? තමන්ගේ නරක පැවතුම නිසා. විසම පරිහාරය. ඉසහාරත් කතාබාධය. විසම පරිහාර දාබාධය. ඒ ඕපක්ෂික විසම පරිහාර දාබාධය තව තිරනවා කම්ම විපාක දාබාධය. සමහරක් ඇති වෙනවා කර්ම විපාක. කර්ම විපාක දාබාධය. ඒ නිසා කොහොම ආබාධ කර්මෙන් නිසා නෙමෙයි. බොහෝ ආබාධ